ධර්මානුශාසනා අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනි අරිය ධම්ම ස්වාමීන් වහන්සේ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 නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි සුත්‍යම්පි ධම්මං සරණං ගච්ඡාමි සුත්‍යම්පි සංඝං සරණං ගච්ඡාමි සත්‍යම්පි බුද්ධං සරණං ගච්ඡාමි සත්‍යම්පි ධම්මං සරණං ගච්ඡාමි සත්‍යම්පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං පානාතිපාතා විරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා විරමණී සික්ඛාපදං සමාදියාමි मिथ्याचारा वीरमहि चित्तापदं समादयामि वादा वीरमहि चित्तापदं समादयामि මිච්ඡා වීරමණී සික්ඛාපදං සමාදියාමි භවිකාවාචා වීරමණී සික්ඛාපදං සමාදියාමි Thank you. පලා විරමණී සික්ඛාපදං සමාදියාමි නිච්ඡාදීවා විරමණී සික්ඛාපදං සමාදියාමි කරණේන සද්දින් ආජීව අද්ධමක සීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්‍රමාදේන සම්පාදේ සම්බං සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා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 දත්තෙන්ති මානි භික්ඛවේ මහා පුරිසස්ස මහා පුරිස ලක්කනානි යේහි තමන්නාගතස්ස මහා පුරිසස්ස දේව ගතියෝ භවන්ති අනඤ්ඤා සතිය අගාරං අජ්ජාවසති රාජා හෝති චක්කවත්තේ චාතුරන්තෝ විජිතාමි ජනපදත්තාවරියම්පන්තෝ දත්ත රතන සමන්නාගතෝ තස්මානි සත්ත රතනානි භවන්ති ජයතේ ලංචක්ක රතනං හත්ති රතනං අක්ෂ රතනං මනි රතනං ඉක්ති රතනං ගාපති රතනං පරිනායක රතනමේව සත්තමං පරෝසාස්සං කෝපනස්ස කුත්තාන්ති සූරාවීරංග රූපා පරසනං පමන්දනෝ සෝයිනං පතං සාගර පරියන්තං අදන්දේන අතත්තේන ධම්මේන කමේන අභිජ්ජේ අජ්ජාවසති සචේ කෝපන අගාරස්මාන ගාරියං පම්මජති අරහං හෝති සම්මා සම්බුද්ධෝ ලෝකේ විවත්තං සම්දෝ කතමානිකානි සිස්සවේ භක්තිංක මහා පුරිසස්ස මහා පුරිස ලක්ෂණානි යේහි සමන්නාගතස්ස මහා පුරිසස්ස දේව ගතියෝ භවන්ති අනඤ්ඤා සතේ යගාරං අජ්ජාවත තිරාජා හෝති චක්‍රවන්තේ සතේ කෝපන අගාරත්ම අනගාරියං පම්බයති අරහං හෝති සම්මා සම්බුද්ධෝ ලෝකේ විවස්සං ඡන්தோ ඉද භික්ඛවේ මහා පුරිසෝ තුම්පතිත්ථිත කාදෝති යම් පිළිංකවේ මහා පුරිසෝ තුම්පතිත්ථිත කාදෝති යම් පිළිංකවේ මහා පුරිසස්ස මහා පුරිස ලක්ෂණං භවති පුනිත පරං විස්සවේ මහා පුරිපස්ස ස්ථාපාද කලේ ප්‍රජක්ඛානි ජාතානි හුන්ති දාස්සාරානි සනේමිකානි සම්බාකාර පරිසෝරානි සුවිභක්ඛන්තරානි ආයත බන්නේ හෝති දීගංගුලේ හෝති මුදු සලුන අත්ත පාදෝ හෝති ජාල අත්ත පාදෝ හෝති උත්සංක පාදෝ හෝති නිජංගෝති සිතකෝවනුමන්තෝ බෝහිකානි තලේ නිජන්නුකානි පරිමතසි පරිමජ්ජති කෝතෝ හිතවත්ත ගුයෝති සුවන්න වන්නෝති පංචන සම්නිබස්සසෝ සුකුමස්සවිහෝති සුකුමස්සා සවියා රජෝ ජල්ලං පායන උපලින් ප්‍රතිස්ස ඒකේක ලෝමෝතේකේ කානි ලෝමානි ලෝමකෝතේ සුජාතානි උද්දංග ලෝමෝති උද්දංගානි ලෝමානි ජාතානි නීලානි අංජන වන්නානි කුණ්ඩලාවත්තක ජාතානි පදක්ෂිනාවත්තක ජාතානි සත්තුච්ච දෝති සිය කුම්බන්ද කායෝ පිටිතන්තරං දෝ නිලිම්බෝධ පරිමන්දලෝ පියාවතක්වස්ස පායෝ තාවතක්වස්ස යාමෝ යාවතක්වස්ස යාමෝ තාවතක්වස්ස කායෝ සමවත්තක් සන්දෝ තිරතක්ග සංයෝති සිය අනුෝති චක්කාලීත දන්තෝති අවිවර දන්තෝ සිදුක්ඛ දාතෝ තිපහෝතනියෝ තිබ්‍රහ්මස්සරෝ තිපරමීත බානි අභිනීල නෙත්තෝ තිලෝකකුණෝ ති උන්නා බමුකන්ත වේජාතා හෝති යෝදාතා මුදුසූල සම්නිබාපුනච පරං විච්චේ මා පුනිසෝ උන්නීත දීතෝති යම්පි භික්ඛවේ මහපුරිසෝ උන්නීත දේකෝති යම්පි භික්ඛවේ මහපුරිසස්ස මහපුරිස ලක්ෂණං භවති මානිකෝතාමි භික්ඛවේ ද්වස්සික මහා පුරුෂස්ස මහා පුරුෂ ලක්ෂණානි භවන්ති යේහි තමන්නාගතස්ස මහා පුරුෂස්ස දේව ගතියෝ භවන්ති අනන්‍යාතකේ අගාලං අජ්ජාවසති රාජා හෝති චක්කවස්ති සචේකෝපනගාත්මානගාරියම් පම්බජති අරහං හෝති සම්මා සම්බුද්ධෝ ලෝකේ විවත්තං සංඝෝති අති ගරු පූජනීය මහෝපාධ්‍යාය මහා ස්වාමීන් වහන්සේ දෙනොත් අති පූජ්‍ය අස්මදාචාර්ය වතුන මහා ස්වාමීන් වහන්සේ දෙනොත් අවසරේ ශ්‍රද්ධාවන්ත කින්නතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරහත්මාගේ සරුවක් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව පහළ වීමෙන් රූපයට අවබෝධ කරවන්තේ දුනු පටිච්ච සමුප්පාද ධර්මයේ පිළිබඳ විස්සා අගනා විවරණයක් පැහැදිලි කළ හැකි දේශනාවක් ද්වක්ඛින්ත මහා පුරුෂ ලක්ෂණ දේශනාව භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ත්‍රි ශරීරයේ සිටියා වූ මේ දෙපිටක් මහා පුරුෂ ලක්ෂණ සම්බන්ධ මේ දේශනාව සඳහන් වන්නේ දීඝනිකායේ පාදික වර්ගයේ සිත්වෙනි සූත්‍රයේ වශයෙන්යි. මේ ලක්ෂණ සූත්‍රය දේශනා කරන්න හේතු වුණේ සහස්නෝර වාසී බෞද්ධ මහා ජනතාව අතර ඇති වුණු විශේෂ කතාවක් මුල් කරගෙනයි. මේ දේශනාව සම්බන්ධව අපේ සෑහෙන වේලාවක් ගත කරන්න අධිෂ්ඨාන කරගනිමු. විශේෂයෙන් ධර්ම ශ්‍රවණයේ ධර්ම දේශනාව නිවන් දොරටුවක් බව පින්නතුන් යනමින් දන්නවා. යම් කිසි කෙනෙක් අත්ථීපත්වා මනසිකත්වා සබ්බං චේතසෝ සමන්නා හරිත්වා ඕහිතසෝතෝ ධම්මං සුනාති අර්ථවත් කොට මේ ධර්මයේ මත ඊටාම අවශ්‍යයි කියන බව මනාව තේරුම්ගෙන මනා නුවණින් මෙනෙහි කරමින් දේශනා කරන ධර්මයේ දසවණින් අනුභව කරමින් පාණය කරමින් සිතට ඇතුළත් කරගනිමින් දසවන්නමාගම දහම් පදයකට සමන් දෙනවා නම් මේ දහම් ඇසීම විමුක්තායතන සීලයක් හෙවත් නිවන් දකින කාරණයක් වෙනවා කියන එක භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. ඒ වගේම දේශකයන් වහන්සේ නමකුත් අන්‍ය විහෙක නොවේ සමන් දේශනා කරන ධර්මයේ පිට දීසුවාගෙන මනා දිනුවනේ සතර සතිපට්ඨානාදී බෝධිපාක්ෂික ධර්ම ව්‍යදිනාදී ස්ථානයෙන් ධර්ම දේශනා කරනවා නම් ඒ දේශකයන් වහන්සේටත් නිවන් දොරටුවක් විමුක්තාසන තීර්ථයක් වෙනවා කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. එනිසා දැන් අප දෙපක්ෂය මේ මොහොතේ සතර මඟ ඵල නිවන් ගැන දෙන ලොවේ ලෝතුරා සසල ප්‍රාර්ථනා සඵල කර දෙන සරුවක්න සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කොට වදාළ මේ ලක්ෂණ සූත්‍රාන්ත දේශනාව සානුව දහම් පදයක් දෙසමින් ශ්‍රවණය කරමින් අප ප්‍රාර්ථනා කරන අධිගම ඥානයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සියතු වාසනා වේවා කියන සතුටින් මේ සමන් දෙමු ලක්ෂණ සූත්‍රය දේශනා කුසවදාලේ සවැත් නුවර දෙව්ඩම් මහා විහාරයේදී ඒ කාලේ සවැත් නුවර වාසය කළ 7 කෝටියක් බෞද්ධයන් එයින් 5 කෝටියක්ම ආර්ය ශ්‍රාවක පිරිස 2 කෝටියක් මඟඵල නිවන් නොලැබූ බෞද්ධයන් මේ බෞද්ධයන්ට නිතරම බණ අසන්ත ලැබෙනවා බුදුජානන් වහන්සේ දකින්ට ලැබෙනවා ධම්පින්කම් කරන්ට අවස්ථාව ලැබෙනවා මේ මනුෂ්‍යයන් අතර සදාවතුන් අතර කතාවක් සැන නැගුණා භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී පාදයේ පටන් සිරස් ඵලයේ දක්වා මුල පටන් අග දක්වා මලෙන් කිරී කිරීගේ පරසතු වෘක්ෂයක් වගේ පස්යුමෙන් සැදුම්ගත් නෙළුම් විලක් මාමේ විලක් වගේ සම්තොරණක් වගේ හරියට තරු පිරිවරාගත් සඳ මණලක් වගේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී ශරීරය දසක් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලනවා මේ විදිහේ මහා පුරුෂ ලක්ෂණ ලැබුණේ කවර කවර පාරමිතා කුසලයේින්ද අපට දැනගන්නට නම් කොතරම් වාසනාවක්ද මේ විදිහේ කතාවක් මහජනයාතර පැනනගුණා ධර්ම භාණ්ඩාගාරික අනද මහ ස්වාමීන් වහන්සේට මේ කතාවහන්ට ලැබී භාග්‍යවතුන් වහන්සේට ආරාධනා කළා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ තථාගතයන් වහන්සේගේ ශ්‍රී ශරීරයේ දෙතිසක් මහා පුරුෂ ලක්ෂණයන් ගැන දැන ගැනීමට මහජනයා විශාල බලාපොරොත්තු වෙමින් සිටිනවා අනුකම්පාවෙන් මේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ලබන්ට හේතු වූ පාරමිතා කුසල ධර්මයන් දේශනා කරන තේක්වා කියලා ආරාධනා කළා. මේ ආරාධනාවේ පරිදි භාග්‍යවතුන් වහන්සේ ලක්ෂණ සූත්‍රාන්ත දේශනාව දේශනා කොට වදාළා. මේ ලක්ෂණ සූත්‍රාන්ත දේශනාවිකා විස්තර දේශනාවක් ඒ පිළිබඳව අවශ්‍ය ධර්ම කොටසේ පමණක් මතු කර ගැනීම අපි මේ මොහොත මේ ධර්ම දේශනාව සඳහා වේ කර ගන්නවා. ගක්ඛින්තිමාන විත්තේ මහා පුරුෂස්ස මහා පුරුෂ ලක්ෂණානි මහණෙනි මහා පුරුෂෝත්තමයන් වහන්සේට මේ දෙපිටක් මහා පුරුෂ ලක්ෂණ පිළිබඳව කියනවා. යේ සමන්නාගතස්ස මහා පුරුෂස්ස දේව ගතියෝ භවಂತಿ අනඤ්ඤා ඒ මහා පුරුෂ ලක්ෂණයෙන් සමන්වාගත උත්මයන් වහන්සේට දතු දෙකයි ලැබෙන්නේ වෙන දෙයක් නොවේ සතේ අගාරං අධ්‍යාවසතේ සාජා හෝති චක්කවර්ති ඉතින් ගිහිදේ වාසය කරනවා නම් චක්කවර්ති රජ වෙනවා ධම්මිකෝ ධම්ම රාජා ධාර්මිකෝ ධර්ම ධාර්මික රජ කෙනෙක් බාටපත් වෙනවා චාකුදන්තෝ විදිතාවේ ජනපදත්ථාමරයක් සත්‍යෝ සත්‍ය රතන සමන්වාගතෝ සත්‍රුවනකින් සමන්වාගත වූ මුලමහත් සතවාසී නිස්ථාවර භාවයට පැමිණෙව්වා වූ ශාස්ත්‍රීය රාජ්‍යයක් එතුමා පාලනය කරනවා දහසකට අධික පුත්‍රයන් ඇතුව සත්‍රුවනින් ලැබි මේ සත්‍ය රාජතුමා දෙවියන් සහිත ලෝකයා අතර අතිශයින්ම සම්භාවනීය රජ කෙනෙක් බවට පත් වෙනවා සකේ කෝපන අගාරත්ම අමගාරියම් පබ්බජති අරහං හෝති සම්මා සම්බුද්ධෝ ලෝකේ විවක්තච්ඡද්දෝ ජීවිතේ නික්නි සාසනයේ ප්‍රෞර්ජාව ලබනවන කෙලෙස්වන නිවෘත්තේ කලාවෝ සියල්ල සරුවක්නිකාඥානෙන් අවබෝධ කරගන්න අරහත් සම්්‍යක් සම්බුද්ධ රාජ්‍යෝත්තමයන් වහන්සේ නමක් වෙනවා කියලා උන්වහන්සේ පහදා දුන්නා සතමානිකානි විච්ඡවේ මහා ධක්ඛින්ත මහා පුරිසත් මහා පුරිස ලක්ෂණානි මහණෙනි සක්විති රජකම හෝ සරුවක්ඥ රාජෝත්තමකම හෝ සබාදෙන ඒ දෙතිසක් මහා පුරිස ලක්ෂණ නම් කවරේද ඉදවිච්ඡවේ මහා පුරිසෝ සුප්පතිච්ඡිත පාදෝ හෝති මහණෙනි මේ ලෝකයේ උපදින මහා පුරුෂෝත්තමයන් වහන්සේ සුඛී සුඛිපතෝ ඇති පුත්තමේ කියනවා එක්සා පාදඵලයේ චක්ඛාන ජාකාන හොන්ති දහස්සාරාන සනේනිකාන සනාබිකාන සම්බාකාර පරිපූර්ණාන ත්‍රිබක්ඛන්තරානි නබතයිත නිම්වරුලුතයිත දහසක් නම් දහසක් ජවිතයිත සරුවාකාර පරිපූර්ණ වූ චක්‍ර යුග්මයක් චක්‍ර ලක්ෂණයක් ත්‍රිපාද පත්ලෙහි සිටිනවා ආයත පන්නේ හෝතේ ජිත් විලිහුවත් උත්තමේ තෙන්වා දිවි ගංගුලිය හෝති දිවි ඇඟිලි ඇති උත්මේ පෙන්වනවා මුදු සරල අක්ෂපාදෝ හෝති මු르දු මුලක් අතුල් කැතුල් ඇති උත්මේ පෙන්වනවා ජාල හත්පාදෝ හෝති ජාල ලක්ෂණ අතුල් කැතුල් ඇති උත්මේ පෙන්වනවා උස්සංක පාදෝ හෝති උසින් පීති දිහින් පායති උත්මේ පෙන්වනවා එවැනි ජංගෝ හෝති ඕලුන් වංගේ ජංගාරණේ ජංගාති උතුමෙක් බාටපත් වෙනවා චිතකෝව අනෝන මන්තෝ උභෝහි පාණිතලේ ජන්මකානි පරිමතුති පරිමජ්ජතේ චිතවනක් මොළමේ ත්‍රිහස්ත යුග්මයෙන් දෙදන මණ්ඩල පිරිමදින්ද සමර්ථුද්දමේ කියනවා කෝසෝහිත වස්සගුල්හෝ හෝති කොපුවකින් සංගවනු කුරුසව්යන් දින ඇති කෙනෙක් වෙනවා සුවන්න වන්නෝ හෝතේ සංවන් පිරුරක් ඇතුතුමේ පෙනවා සුකුමත් ශරීරය හෝතේ අතිය අතිශයෙන් සිනිලු සිලියක් ඇතුතුමේ පෙනවා ඒකේක ලෝමෝ හෝති ඒකේකානි ලෝමානි ලෝම කූපේසු ජාතානි සෝම කූපයක් පාසා එකේක ලෝම ගහතයි බැගින් දීශාව උතුමෙක් බාටපත් වෙනවා උද්ධංග ලෝමෝ අපි උද්ධංගානි ලෝමානි ජාතානි නීලානි අංජනවන්නානි කුණ්ඩලාවත්තානි සදක්ෂිනාවත්තක ජාතානි එකේක රෝම කූපේක පීතියා වූ අඳුන්වන් වූ දකුණකට තරක වුණා වූ උදුවක් බලාගෙන දිලිසෙන්නා වූ රෝම ධාතියත් උත්මයේ වෙනවා සත්‍යස්ස දෝහෝති සත්‍යනක පිරුණු මාංශ ධාතියත් උතුමෙක් වාටපත් වෙනවා සිය කුබ්බද්ධ කායෝ හෝති සිංහ රාජාගේ పూర్ව කායයෙන් පරිපූර්ණ දේහ සම්ප්‍රත්‍යක් ඇතිවීමක් වෙනවා හිතං කරන්තෝ හෝති පිරුණු දැලවර ඇතිවීමක් බාටපත් වෙනවා නිබ්‍රෝධ පරිමණ්ඩලෝ හෝති යාවතක්වස්ස කායෝ තාවතක්වස්ස ධාමෝ යාවතක්වස්ස ධාමෝ තාවතක්වස්ස කායෝ බඹේ යම් පමණද උස එපමණට පිහිටින්නා වූ නිබ්‍රෝධ පරිමණ්ඩල ලක්ෂණය සමන්වාගත වෙනවා සිහි සිතන්තරංසෝ හෝති නිබ්‍රෝධ පරිමණ්ඩලෝ හෝති සිය හනු හෝති සිංහ රාජයාගේ යටි හනුවෙන් පරිපූර්ණ හරු හනු යුගලයක් ඇතුතුමෙක් වෙනවා සකබ්ද සබ්ජී හෝතේ උඩුවක් බලාපියතේ ශක්තිය සතනහර ඇති උතුමෙක් බාටපත් වෙනවා චක්කාලේක දන්තෝ හෝතේ සකලයක් දන්තයතුතුමෙක් බාටපත් වෙනවා සම දන්තෝ හෝති සම මත්තමක තීති දන්තයන් ඇතුතුමෙක් බාටපත් වෙනවා අභිවර දන්තෝ හෝති සිදුරු නැති දත් ඇතුතුමෙක් බාටපත් වෙනවා සුසුප්ත ධාතෝ හෝති මනාව පරිසුද්ධ වූ සුදු සුදු පාටින් බබලන දලදා ඇතුතුමෙක් බාටපත් වෙනවා සමවත්තක් සංදෝ හෝති සමව වටෝ පිරුණු ගියයක් ඇතුතුමෙක් බාටපත් වෙනවා අභිනීල නෙස්සෝ හෝති අතිසේ නිල වර්ණයෙන් බබලන නේත්‍ර යෝග්මයක් ඇති කෙනෙක් වෙනවා ගෝපසුමෝ හෝති අතිසයම් ප්‍රසන්න නේත්‍ර ඇතිවෙක් බාටපත් වෙනවා පහූත ජීවෝ හෝති දිබුකුල තුනි වූ ජීවහා ධාතය ඇතිවෙක් බාටපත් වෙනවා බ්‍රහ්මස්වරෝ හෝති බ්‍රහ්ම රාජාගේ ස්වරයේ බඳු විශිෂ්ට ස්වර සම්පත්තියක් ඇතිවෙක් බාටපත් වෙනවා කුල්ලේක තේසෝ හෝතේ ජී බුබුලක්යෙන් අතිශයෙන් වට වූද කුළුල් නලාසලයක් ඇත්තා වූද උන්නේක තීසතා ලක්ෂණය සමන්වාග තුතිමෙක් බාටපත් වෙනවා උන්නා බම්සංකරේ ජාතා හෝති උදු හෝදාතා මුදුසූල සන්නිභා අතිශයෙන් සුබ්‍ර වර්ණයෙන් බබලන අතිශයෙන් තිනිදුනා වූ දකුණකට කරකෝනා වූ විදී බුබුලක් යන පූර්ණ රෝම ධාතය තුතිමෙක් බාටපත් වෙනවා ඉමානි කෝසාන දිස්සේ දක්ෂිත මහා පුරුෂත්ව මහා පුරුෂ ලක්ෂණාලේ මහණෙනි මේ මහා පුරුෂෝත්තමයන් වහන්සේට පිළිගන්නා වූ මේ දෙතිසක් මහා පුරුෂ ලක්ෂණ මෙතේ පිළිගනවා මේ මහා පුරුෂ ලක්ෂණයේ සමන්වාගත උත්සමයන් වහන්සේ ජීව සිටියානම් ධාර්මික චක්‍රවර්ත රජ කෙනෙක් වෙනවා කයිදුනා නම් ලෝතුරා සම්මා සම්බුදු පදවියටපත් වෙනවා කියලා මේ දේශනා පිළිබඳව මාතෘකාව ආරම්භ කොට වදාළා මේ මහා පුරුෂ ලක්ෂණ පිළිබඳව දේශනාව දේශනා කරන්ට ප්‍රථමයෙන් උන්වහන්සේ වදාරනවා ඉමානි කෝතේ විච්ඡවේ මහා පුරුෂස්ස මහා පුරුෂ ලක්ෂණානි බාහිරකාපිත යෝධාරෙති මානින්නේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ බාහිර තාපසවරු කිසිවරු එවන්ගේම බ්‍රාහ්මණවරු ධාරණය කරගෙන සිටිනවා නෝත කෝතේ ඥානන්තේ ඉමස්ස සම්මස්ස තතත්තා ඉදං ලක්ෂණ ප්‍රතිලබතිති ඒ බාහික පිටිවරයෝ බ්‍රාහ්මණයෝ උගතුන් දන්නේ නැහැ මේ මේ කුසල කර්මයෙන් මේ මේ ලක්ෂණේ පිළිතුනා කියලා දන්නේ නැහැ සුළුන් වහන්සේ පහදා දුන්නා අපේ මහා බෝධිසත්වෝත්තමයන් වහන්සේ උපන්න පස්වෙනි දවසේදී සුද්ධෝදන මහරජතුමා ලක්ෂණ ශාස්ත්‍රයේ පරතරක සමිනි බ්‍රාහ්මණවරුන් 108 දෙනෙක් රජ නිවසේට වැඩම කරවාගෙන සංග්‍රහ සම්මාන පවත්වලා මේ සිද්ධාර්ථ කුමාරයන් වහන්සේ පිළිගන්නවා ලක්ෂණ පරීක්ෂා කළ සුදුසු නාමයක් සබන්තයි කියලා. ඒකසියාකක් මංගල සම්මත බ්‍රාහ්මණයන් අතුරෙන් අත දෙනෙක් ත්‍රිවේදේ පදප්‍රාප්ත වූ අත දෙනෙක් වෙන් කරන මේ අත දෙනා මේ කුමාරයාගේ ලක්ෂණ පරීක්ෂා කළා. එයින් හත් දෙනෙක් ඇඟිලි දෙකක් කොටවා ප්‍රකාශ කර සිටියා මේ කුමාරයා දෙතිසක් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් පරිපූර්ණ කුමාරයෙක් යලින් ජීවිතය සම්පූර්ණ රජ වෙනවා සයිදුණොත් ලෝතුරා බුදු වෙනවා කියලා ප්‍රකාශ කළා. සියල්ලන්ට නවක වූ කොණ්ඩඤ්ඤ මානවකතුමා උපනංගින් ලක්ෂවා ප්‍රකාශ කළා මේ උත්සමයා කිසිසේ ජීවිතේ රැඳෙන්නේ නැත මේ උතුමා ඒකාන්තයෙන් ගිහිගෙන් නික්මී මාර පරාජය කොට වාසනාසහිත සකලක් වේයම් සෝදාහර කරුවක්න දාඥානෙට පත් වෙනවා කියලා ප්‍රකාශ කළා. එතුමා තමයි පසු කාලයක පැවිදි වෙලා අඤ්ඤා කොණ්ඩඤ්ඤ නම් මහා රහත්භාවයට පත් වීම දාලේ. එදා ඒ සිද්ධාර්ථ කුමාරයන් වහන්සේට නම් සබන මේ සුබ මොහොතේදී දෙවියන්ට ඇති ලෝකයාට අර්ථයක් සිද්ධ කරනවා කියන වචනේ ඇති අන්වර්ථ නාමයක් මේ මහා බෝධිසත්වෝත්තමයන් වහන්සේට ලැබුවා සිද්ධාර්ථ දෙනෙමි උත්තර නාමය. උන්වහන්සේ දීර්ඝ කාලයක් මුළුල්ලේ ප්‍රාර්ථනා කරගෙන ආව සුද්ධ නාමයක් සිද්ධාර්ථ දෙනෙමි උතුම් නාමය. වාක් ප්‍රනිධාන්‍ය පුරණ කාලේ අපමහා බෝසතාණන් වහන්සේ පුරාණ ගෞතම සරුවඥන් වහන්සේගේ නැගණි කෙනෙක් ඉපදෙති කියලා රාජකුමාරිකාවක්ව එතුමිය දිනක් සිල්පාතේ වැඩම කරමින් සිටිය දීපංකර බෝධිසත්ව භික්ෂූන් වහන්සේට අබතෙල් පාත්‍රයක් පූජා කළා. මේ පූජා කළ ප්‍රාර්ථනා ලක්ෂලා ස්වාමීනි මගේ සහෝදර ජේෂ්ඨ භාතෘ සරුවඥන් වහන්සේ ගෝත්‍රයෙන් ගෞතම නම් වෙනවා නාමයෙන් සිද්ධාර්ථ නම් වෙනවා වංශයෙන් සාක්ෂි නම් වෙනවා මේ සිද්ධ කළ අබතෙල් පූජා කුසල බලයෙන් මට අනාගතයේ පුරුෂාත්භාවයක් ලැබේවා මට අනාගතයේ ගෞතම ගෝත්‍රයේ ශාක්‍ය වංශයේ සිද්ධාර්ථ නම් නැතිව ලෝතුරා බුදුන්ට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එදා ඒ දීපංකර බෝධිසත්ව භික්ෂූන් වහන්සේ මේක සාරාංශක කල්පලක්ෂයකට පෙර දීපංකර නමින් සරුවක්න සම්මා සම්බුද්ධත්වයට කලිනවදාලා එදා අපතේ පූජා කළ සිද්ධාර්ථ නාමයට උත්තමාව දීපංකර පාදමූලයේ සුමේද තාපසයන් වහන්සේව ජීවිත පරිත්‍යාගයෙන් අභිනිහාර පවත්වා නියත නිවර්ණාත්මී ලබා ගත්තා. එදා පටන් සාරාංශේ කල්ප ලක්ෂයක් මුළුල්ලේ සූවිති බුද්ධ ශාසනයක නිවර්ණාත්මී ලබමින් පාරමී ධර්මයන් මත්සකත්‍රා පුදුත ජන අන්තිමාත්ම භාවයේ ශාක්‍ය වංශයේ ගෞතම ගෝත්‍රයේ සිද්ධාර්ථ නාමයේ ලබා ලෝතුරා බුදු වෙන්න වාසනාව සැලසුණා. මේ සිද්ධාර්ථ නම නවාගත මහ බෝසතාණන් වහන්සේ 29 අවුරුද්දක් පුරුල්ලේ ජීවිතව වින්දනය කරන සතර පෙරනිමිති දැකලා ජරා ව්‍යාධි මුර්ථ කියන මේ අරමුණු අනුව භාවනා වඩලා ශ්‍රමණ ජීවිතයක් දැකීමෙන් පැහැදී උපතින් 29 වෙනි අවුරුද්දේ හතලකුණු පසළොස්වක් බොහෝ දවසේ සාවල කුමාරයන් වහන්සේ උපන්න දවසේම මහා අභිනිෂ්ක්‍රමණය කොට ගතිකාර බ්‍රහ්මරාජ පිළිගන්වා අපිරිසර ගරව උත්තම ප්‍රෝඥාවේතේට පත්ව අවුරුදු 6ක් මුළුල්ලේ දුෂ්කර ක්‍රියා කළ මධ්‍යම ප්‍රතිපදාව සුවාගෙන බොමුණාරා වැඩි ඉඳගෙන මාර පරාජයකට ලෝසුරා සම්මා සම්බුදු පදවියට පත් වේවදාලා. ඒ අතම තම ගුණ ඇති සාක්ෂින් වූ සමන්ත භද්‍රව සරුවක්රාජෝත්තමයන් වහන්සේට අපේ নমස්කාරය වේවා. ඒ භාග්‍යතුන් වහන්සේට අපේ ජීවිතයේ පූජා වේවා. ඒ භාග්‍යතුන් වහන්සේගේ සරණ පිහිට ආශිර්වාදය නිවන් දකින ආතුරු අප සමග ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පහදා වදාළ මේ දෙතිසක් මහා පුරුෂ ලක්ෂණයන් පිළිබඳව ඊළඟට අපි සෑ බලමු. යම් කිසිසේ තථාගතෝ පුරිමං ජාතිං පුරිමං භවං පුරිමං නිකේතං කුබ්බේ මනුස්ස භූතෝ සමානෝ ධම්ම සමාදානෝ අහෝති කුසලේසු ධම්මේසු අවක්කිත සමාදානෝ කාය කුසලසේ වචී කුසලසේ මනෝ කුසලසේ දාන සංදානේ සීල සමාදාන උපෝසත වාසය මත්ත්‍ය කාය දෙත්ත්‍ය කාය සාමාන්‍ය කාය බ්‍රහ්මණ්‍ය කාය කුලේ දෙත්තා ප්‍රසාවිතාය අඤ්ඤතරඤ්ඤ තරේක අධිකුසලේසු ධම්මේසු මාන්නේ තථාගතයන් වහන්සේ අපේ ස්වභාවවලදී අතීත ජාතිවලදී පාරමී භූමියේදී මනුෂ්‍යා ස්වභාවයේදී දන් දීම, සීල සමාදන් වීම, සේවස් කිරීම, මෞපිය උපස්ථාන කිරීම, ශ්‍රමණක් බ්‍රාහ්මනාදීන් උපස්ථාන කිරීම, වැඩිහිටියන් උපස්ථාන කිරීම, එවැගේම කාය සුචරිත, වාචික සුචරිත, මනෝ සුචරිත ආදී වශයෙන් කියන අනුරූප කුසල ධර්මයන් කිරීමෙහි දැඩි සමාදානයෙන් වාසය කළා. සීලසාරාදි සාමයේ යුක්ත වහන්සේ පාරමී පිළිමේදී කුසල ධර්මයන් යෙදුණා. බෝධිපාක්ෂික ධර්ම, පාරමී ධර්ම කියන අධිකුසල ධර්මයන් පුරන අවස්ථාවන්හිදී ඉදිරියට සබෝ පියවර පස්සක නොගෙන ඒ තථාගතයන් වහන්සේ පාරමී ධර්මයන් සම්පූර්ණ කළා. සමහර විතුන් වහන්සේගේ පාරමී ධර්මයන් කුසල ධර්මයන් අතරමං කිරීමට දෙවියන් මාර්යන් ඉදිරිපත් වූ අවස්ථාවල ඒ දෙවියන් මාර්යන් පළවා හරිමින් ඕන් විස්මයට පමුණුවමින් සමන් වහන්සේ අදිස්ථාන කරගත් කුසල ධර්මයන් ඉෂ්ට කරන් උන්වහන්සේ සමර්ථ වුණා. කුඩා සතුටු වශයෙන් දෙවියන් සයිපද සමන්ගේ පැතුම් සහිත කූඩුව මුහුදට ගිය වෙලාවේ දවස් හතක් මුළුල්ලේ නොපාන ඔබේ මුහුදේ ජීවිතින්ද පටන් ගත්ත මේ කුඩා සත. ලේන මේ දක්වා වූ සම්දෝ රජතුමා වහා පැමිණ ඇතෙන්ද සනලැසුවා මේ නිෂ්කල වැඩක් කරන්න මහ මෝඩකමක් නේද කියලා. මේ දෙහෙම කියා කියා මම නිෂ්කල වැඩක් කරන්නේ නැහැ. මම කරන වැඩේ සාන්තිය සාර්ථකව මගේ සතුන්ට කූඩුවම ගන්නවා ඇති බලන්තයි කියවනවා. ඒ අවස්ථාවේදී සබ්ද රජතුමා එතුමාගේ ඊර අධිෂ්ඨානය දැකගෙන ඒ අහිංසක පැටවුම් ලබා දුන්නා. මේ විදිහට මිනිසෙක් වෙනමේ තිරසංගත ආත්මවලදී පවා උන්වහන්සේ තමන් බලාපොරොත්තු වුණ අධිෂ්ඨානය නොකොඩවා සම්පූර්ණ කරන්ට ඉදිරිපත් වුණා. මහා ජනක කුමාරයාව මහමෝධයේ වැටේ පීරණ අවස්ථාවේදී පතුලොස්සක් පුරුව දවස බව දැනගෙන හඳ මණ්ඩලේ කරතියෙම කටසෝදාගෙන සිය සමාදන් වුණා. ඒ අවස්ථාවේ මූදට අධිග්‍රහිත දේවතාවෙක් පමණ කතා කරමින් සිටියා. ඔබතුමා මේ ගොඩක් හරක් දක්ම කරන මහා සාගරේ පිනන්නේ කවදා බුදුන්ටද? මේ අවස්ථාවේදී බෝසතුන් වහන්සේ ප්‍රකාශ කළා. කවදාකවත් නිෂ්ඵල නොවන සීනියමක් මා මේ කරන්නේ. මගේ සීලීමේ කාන්තිය සාර්ථකවම ගොඩබිමට යනවා යනවාමයි කියලා සඳහන් කළා. එයා කවදාකවත් සිද්ධ කරන්න බැරි වැඩක් මේ කරනකම අමෝඩකමක් මේක දුර්වලකමක් නේද කියලා සඳහන් කළා. ඒ අවස්ථාව ගෝසතුන් වහන්සේ ප්‍රකාශ කළා මගේ තීනීම නිසාද මට දේවතාවෙක් දකින්න ලැබුණා. ඒ නිසා මට ආදී සාන්තිය ගොඩවෙන්ට ලැබෙනවා ලැබුණාමයි. ඒ නිසා මේ කියන දුර්වලකමක් මගේ නෑ මගේ අදිස්ථාන ඉස්තිරයි ඔබ බලන්නේ තව ගණනක් මම රාජ්‍යයකපත් වෙලා ගම් කින්පත් කරමින් දසරාජාරින් රාජ්‍ය තුන්යට බලන්තේ කියන දේවතාවට ප්‍රකාශ කළා. ඒ අවස්ථාවේ උන්වහන්සේගේ සීලාන භාවයෙන් හා මෛත්‍රියාන භාවයෙන් මේ දේවතාව බෝසතුන් වහන්සේ වදාගෙන ගියේ ගිහින් කන්පත් කළා. එදා උන්වහන්සේ රාජ්‍යත්වයකපත් වුණා. දතරාජ ධර්මයේ රාජ්‍ය කලාතර ප්‍රතිසාරයක සියලුම රාජ්‍ය සම්පත් අතර දාලා කෞෂණියෙන් පරිදෙව ඥාන අභිඥා ප්‍රදවාගෙන ආයු වලවර බ්‍රහ්ම ලෝකෝත්පත්තියට පත් වේවදාලා මහමුදේ රැකී සිටගෙන සමා බලාපොරොත්තු වුණා වූ සීල සමාදාන හා ප්‍රතිපත්ති පූර්ණයේ කඩ නොකෙස්ස කරන්න සමර්ථ වුණේ. පුතා සිටියේ දැක් අධිෂ්ඨානයේ නිසායි. උන්වහන්සේ සබිරංගාර ජාත සවස්ථාවේදී විශාල දන්තාලාවක් පවත් වෙන තැනට සද්දවසක් විරෝධ සමාපත්තිය සිටගලු. උන්වහන්සේ තේරුම් ගත්ත මේක මාර්ගී කුත්‍රාවනි කෙනෙකුගේ වැඩක් වුණ තෝනාසේ දිනිසි දිනිසි කියා දේවතාවා. අසහතිකය ඔබට මේ විඥාන වල නැන්නේ ඕ මමයි නැන්නේ ඇයි නැන්නේ මේ අදදානේ වැළැක්වීමයි මේ මහා බෝධිසත්වෝත්මයන් වහන්සේ පාරමී අධිෂ්ඨාන කළ සත්‍යඥාවක් කළා පරිගණය කුත්කල මාර්ය බුලන් එක්කෙනෙක් නෙමෙයි සියක් දහස් සමනියක් මගේ අරදානිය දෙනවා දෙනවාමයි මේ නිසාගුන් වහන්සේ පසේ බුදුරජාණන් වහන්සේට අසෙන් ආරාධනාවක් කළා කාමං පතා නිරයන් උද්ධසාදෝ අවස්තිරෝ නාමරියන් පරිස්සාමින්ද පින්දම් ප්‍රතිග්‍රහ ස්වාමීන් වහන්සේ සමනි කෙනෙකුට දන් නොදීන්ට මට පුළුවන් කමක් නැහැ ස්වාමීන් මේ ගිනියා කුරුලන් මැද්දෙන් මා පැනගෙන එනවා මාගේ ඉත යතුරු වෙන්න පුළුවන් පාවුදු කුරු වෙන්න පුළුවන් ස්වාමීන් ඒ අතර දුර මාගේ අනුකම්පාවෙන් මේ පින්ද පාත දානේ පිළිගන්නා සේක්වා කියලා ආරාධනා කරන කිං අඟුරු වල නැද්දෙන් තන්නේ ටිකක් ටිකක් නැති මේ මහ පොළොව වැද්දේ ගිනි අඟුරු වල වැද්ද රතු රෝදයක් තරම් විශාල නෙළුම් මලක් උන්වහන්සේගේ ජීවර පිළිගත් තැන නැගිලා ආචාර්යමත් නෙළුම් මල උඩ වැඳගෙන මාර්යා මල්කේත පස්තරමින් උන්වහන්සේ පස්වන ප්‍රීතියෙන් පිළිසිතින් ඒ පින්දපාතේ අසේ බුදුරජාණන් වහන්සේගේ පාත්‍රයට පිළිගන්නේ අසල්වාසීන් සාදුහන් දෙද්දී මා ගෝසාකරද්දුන් වහන්සේ පින් සමිනෙවවා සත්පුරුෂයන් බලන්ත පින්කම් කළා කවදාකවත් උපසක් වන්නේ නැහැ මා දෙස බලා සම කෙනෙක්ම පින්කම් කරන්තේ මා මේ රැස් කරගත්ත පින සෑම දිනම අනුමෝදන් වෙන්තේ මේ ජීවිත පරිත්‍යාගයෙන් දුන්න දානමය කුසල බලයෙන් දෙවියන්ට ඇත ලෝකයා සතුටින් ඉගොඩ ලන්නට මට ලෝතුරා බුදුබව ලැබේවා කියලා උන්වහන්සේ ප්‍රාර්ථනා කරා මේ විදිහට මහා දීපුත්‍රයන් පවා මල්කේට පමුණුමින් තමා බලාපොරොත්තු වුණු පින්කම් කිරීමේ ස්ථීරකාර අධිෂ්ඨාන ඇතුව ඒ මහා බෝධිසත්වෝත්මයන් වහන්සේ පාරමිතා භූමියේ පින්කම් වල යෙදුණා වුණා. එක වාරයක් නෙමෙයි, සිය වාරයක් නෙමෙයි, දහස් වාරයක් නෙමෙයි, අසංකේය අප්‍රමේය වාරවල උන්වහන්සේ මේ වගේ සීලසාර අධිෂ්ඨානයේ තින්කම් යෙදුණා. සත් සම්මස්ත සතත්ත උපචිත්තත්ත උස්සන්නත්ත විකුලත්ත මේ විදිහට සීලසාර අධිෂ්ඨාන ගුණය නැවත නැවත බොහෝ වාරවල, සිය වාරවල, දහස් වාරවල, අසංඛ්‍ය වාරවල උන්වහන්සේ පැවැත් වූ නිසා ආයු කෙලවර දෙව්ලොව උපන්න දෙවියන් අතර අනිකුත් දෙවියන්ට වඩා කරුණු 13 මාසේ මහේසාක්ෂි භාවයට පැමුණුණා. දිව්‍යමය ආයුෂ වර්ණ සැප බල ආදි සත්‍යයනොත් දිව්‍යමය රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයනොත් උන්වහන්සේ මහේසාක්ෂි භාවයට පත් වූ අතර මේ බුදු වෙන ආත්ම භාවයේදී මනුෂ්‍ය ලෝකයට පැමිණ තැන මේ මහා පුරුෂ ලක්ෂණය පහළ වුණා සුප්පතිච්චිත පාදෝ හෝති සුපීති පිරිකතුල් නැතිසේක තමන් පාදම් භූමියන් නිත්‍යකතේ තමන් උද්දරතේ තමන් සම්භාවන්තයේ පාදතලයේ භූමින් පුතති භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී පාදය දෙරහසක් මහා සමාන සමතලයි සමව උන්වහන්සේ ශ්‍රී පාදයේ උසෝනවා සමව බිම පිහිටුවනවා සමව මුළු ශ්‍රී පාදයෙන්ම එකවරක ගුණ ස්පර්ශ වෙන හැටියට උන්වහන්සේ ශ්‍රී පාදයේ තබනවා මේ විදිහට නෙළුම් මලක වර්ණය වැනි වර්ණයෙන් බබලන අතිශයින්ම සුරක්ෂ වූ ඒ උතුම් ත්‍රිපාද තලය දෙරාසක් මේ සමතලාවන්ට හේතුව ස්ථීරකාර අධිෂ්ඨානයේ ඉදිරියට තබෝ පියවර පස්සට නොගෙන පාරමී කුසලතල බවට සාධකයක් ලැබුණා කියලා දේශනා කොට වදාළා තේන ලක්ෂණේන සමන්නාගතස්ස මහා සමන්නාගතෝ මහා පුරිසෝ සත්‍යාගාරං අධ්‍යාවත සිරාජා හෝති චක්කවර්ති මේ ලක්ෂණේ දීත්‍යානං යම් උත්තමේ කුත දීගේ සිත්‍යානං ඒකාන්තෙන් චක්‍රවර්ත රජුවෙන් සාජා සමානෝ කිං ලබති සත්‍යනේ කුණානං කුමක්ද ලබන්නේ අවිස්සම්යෝ හෝති තේනති මනුෂ්‍ය භූතේන පච්චත්ති තේන පච්චාමිත්තේන සමාත සතුරු වූ කිසිම මිනිසෙකු විසින් වෙනස් කරන්ට බැරි සංපා කරන්ට බැරි ආනුභාව සම්පත්තියක් තේ රජතුමාට පිළිදෙනවා සතේ කෝපන අගාරත් නානගාරියම් පබ්බජතේ අරහං හෝති සම්මා සම්බුද්ධෝ දීර්ඝේමිත්මේ සවිදුනානං ඒකාන්තං සරුවක් සම්මා සම්බුද්ධත්වයට පැමිණෙනවා බුද්ධව සමානෝකින් ලබති අවිස්සම්යෝ හෝති අබ්බන්තරේහි වා බාහිරේහි වා පස්සත්තිකේහි පස්සාමිත්තේහි කාමේනවා දෝතේනවා මෝහේනවා සමනේනවා බ්‍රාහ්මණේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මනාවා කියනවා ලෝකස්මි ජීවිතයෙන් නිත්‍ය පරිදුනා නම් ලෝතුරා බුදු වෙනවා බුදු බාටපත් වුණා නම් ලැබෙන ආනිසංස කවරේද අභ්‍යන්තර හෝ බාහිර හෝ පතමිතුරු සතුරු කෙනෙකුගෙන් උපද්දරවයක් උන්වහන්සේට වන්නේ නැහැ රාග දෝෂ මෝහින් අභ්‍යන්තර සතුරු වෙනවත් ශ්‍රමණ බ්‍රාහ්මණ දිව්‍ය මනුෂ්‍ය බ්‍රහ්මාදී බාහිර සතුරු වෙනවත් උන්වහන්සේ කම්පා නොවන සැලවිය නොහැකි ආන භාව සම්පත්තියක් ඒ කාන්තෙන් පිළිතනවා කියලා උන්වහන්සේ පහදා වදාලා. මේ විදිහට භාග්‍යවතුන් වහන්සේ දීර්ඝ කාලයක් ස්ථිරකාරී ස්ථානයේ ඉදිරියට තබූ පාවද පියවර පස්සට නොගෙන පාරමී සිරුව බලය සුඛීත සිදුපතුල් නැති මහා පුරුෂ ලක්ෂණය ලැබුණා ලක්ෂණාන්තව සංසාන වෙන උදාර ගුණ සම්භාරයක් උන්වහන්සේට පිහිටියා මහා මේරු පර්වතයේ මෙන් නොසල්විය හැකි ජීවිත වාසනාවක් මේ මහෝත්තමයන් වහන්සේට පිළිපියා එනිසා උන්වහන්සේ ලෝතුරා බුදු වුණා මේ විදිහට ජාති ජාතියක් පාසා ඉස්තිලසාර අධිෂ්ඨානින් පාරමී පුරා සුපීති සිරිපතුල් නැතුව ලෝතුරා බුදු වූ ඒ සරුවත්ඥන් වහන්සේට සමසල්ලි අපේ নমස්කාර පූජා වේවා ඒ භාග්‍යවතුන් වහන්සේ සරණ පරායන අපට ඉස්තිරකාරදිස්ථානයෙන් නිවන් දකිනා දුරු දාන සීල භාවනා විපාරමේ කුසල ධර්මයන් පරිපූර්ණය කරමින් මරුන් පරදවා පතන බෝධියකින් කාන්ත නිවන් සුව ලබන්ට අපටත් වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරමි. දෙවියන් මහා පුරුෂ ලක්ෂණය එක්කා පාදතලයේ චක්කා නිජාකානි හොන්ති. ත්‍රිපාද පත්මයෙහි චක්‍ර ලක්ෂණයක් පිළිබඳ තියෙනවා. යම් පිළිස්සේ තථාගතෝ පුරිමං ජාතිං පුරිමං භවං පුරිමං විශේෂං කුබ්බේ මනුෂ්‍ය භූතෝ සමානෝ බෞද්ධන සුඛාවහෝ අහෝති උද්දේ උත්සාත භයං අපනුදිතා ධම්මිසං ච රක්ඛාවරණ ගුත්තිං සංවිධාතා සපරිවාරං ච දානං අදාති මහා බෝධිසත්වයන් වහන්සේ අතීත ජාතිවලදී පාරමී පුරන අනන්ත ජාතිවලදී බොහෝ දෙනාට සැපපිනක වැඩ හැතුණා. උද්දේශ උත්‍රාස බය කියන රජතොර සතුරු උපද්‍රව වලින් උන්වහන්සේ මිනිස්යන් සත්‍යයන් වළක්වා ගත්තා. දිනිජල වසවිත අවියාවදාදි විපත් වලින් උන්වහන්සේ මහජනයා ආරක්ෂා කරගත්තා. ධාර්මික රක්ෂාවරණ සංවිධානය කළා. සුමනක් නෙමෙයි. ගිරිවර සහිතව දම්පින්කම් පැවැත්තුවා. චීවරයක් පූජා කරනවා නම් සංකර චීවරයක් නොව දසවිද දාන වස්තු මේක තෙත්පාතු කරලා තමන්ගේ හිත මිතුරන් උත්සාහ කරගෙන මේ චීවර පූජා කරන එවක්ම තින්ද පාප සේනාසන ගිලාන ප්‍රත්‍යාදියම් කිසි පූජාවක් දානයක් සමර්පණවා නම් අනිකුත් දාන වස්තුන් පරිවාර කරගෙන තවත් බොහෝ හිතවතුන් විස්වාස කරගෙන ඒ දාන ආදී පින්කම් වල යෙදෙනවා මේ විදිහට දානයේ පමණක් නෙමෙයි සීල සමාදාන උපෝසත උපවාස ආදී අනේක විද කුසල ධර්මයන් කිරවර ගන්න එක්කමිච්ච කරනවා. එවැගේම සතු බවට මෙතයන් සුවරුන් බවට සේනාපසුවරුන් බවට සමිහානු මහජනයාට සමිනෙන්න තියෙන අනේක විද උපද්‍රවයන්ගෙන් වළක්වා ගන්නවා. වළක්වාගෙන අභේදානයේ සලස්වනවා. ගොඩ දිය හැකිරෙන සීල සතුන්ට අභය දෙනවා. මේ විදිහට රටවාසීන්ට, ලෝකවාසීන්ට ආරක්ෂා සංවිධාන කළ කුසල බලයෙනුත් සපරිවාරව දම් පින්කම් පැවැත්වූ කුසල බලයෙනුත් ඒ මහා බෝධිසත්වෝත්තමයන් වහන්සේ භවයක් පාසා දෙව්ලොව මහේසාක්ෂි භාවයට පත් වුණා. මේ අන්තිම භාවයේ මනුස්ස ලෝක උපන්න තැන මේ ශ්‍රී පාදයේ චක්‍ර ලක්ෂණය කීමේ මහා පුරුෂ ලක්ෂණය ලැබුණා. සත්තා පාදකලේති චක්කානි ජාතානුන්ති සහස්සාරානි සමේනිකානි සනාබිකානි සම්බාකාර පරිපූර්ණානි සීබස්සන්තරානි ත්‍රිපාද යුග්මයෙහි දහසක් ජවි සහිත නිම්මඩලු සහිත නබ සහිත ਸਰවාකාරයෙන් පරිපූර්ණ වූ චක්‍රවර්ත රජ කෙනෙකුට පහළ වෙන චක්‍ර ලක්ෂණයන් වහන්සේගේ ත්‍රිපාද සත්‍යයේදී මේ චක්‍ර ලක්ෂණේ වතුකරගෙන ස්වස්තික නන්දලතාගේ එකතියාවක් මංගල්‍ය ලක්ෂණ පිළිපදා තියෙනවා. මේ මංගල්‍ය ලක්ෂණ අතර චක්‍රවර්ති රජතුමාගේ ලාංඡනයක් තියෙනවා. මෙන්න මේ කාරණේ දැකගෙනයි එදා කොණ්ඩඤ්ඤ මානවකතුමා එක ඇඟිල්ලක් කොටවලා මෙතුමාගේ කාන්තෙන් ලෝතුරා බුදු වෙනවා මායේ කියලා ප්‍රකාශ කරන දෙක හේතුවක්. චක්‍රවර්ති පාද ලාංඡනයක් අද තුනුගේ සටහනක් දීපාදිතිය. එයින් සඳහන් වන්නේ ඒ මහෝත්තමයන් වහන්සේ චක්‍රවර්තිකමත් පාගාගෙන නැඩගෙන ලෝතුරා බුදු වෙනවා කියන මේ තේරුමයි. මේ විදිහට 108ක් මංගල්‍ය ලක්ෂණයන් පිරිවරාගත්ත අතිශයින් මනෝඥ වූ මේ චක්‍ර දුක්මය ජීවිතන්ට හේතුවනේ අර ලෝකවාසීන්ට රත්වාසීන්ට අභය සලසා දීම සහ සපරිවාරව දම් පින්කම් පැවැත්වීම සාදා සමානෝකින් ලබති ඉතින් චක්‍රවර්ති රජ කෙනෙක් වුණා නම් කුමක්ද ලබන්නේ මහා පරිවාරෝ හෝති මහා සෝන්ති පරිවාරා බ්‍රාහ්මණ ගාපතිකා නේගම ජානපදා ගණක මහාමත්තා අනිකත්තා දෝවාරිකා පාරිසජ්ජා අමත්තා පාරිසජ්ජා රාජානෝ භෝග්‍යා කුමාරා චක්‍රවර්ති රජු නම් විශාල පරිවාර සම්පත්තියක් ලැබෙනවා. බ්‍රාහ්මණ ග්‍රහපතීන්, එවැගේම නේගම ඥානපද වාසීන්, ගණක මහා මාත්‍යයන්, අනිවිකත් දෝවාරික අමාත්‍ය පාරිසද්ද කියන මේ නුයෙක් නම් ගොත් ඇති. විශාල පරිවාර සම්පත්තියක් චක්‍රවර්ති රජතුමාට ලැබෙනවා සතර මහා දිවයේදී. බුද්ධ සමානෝකින් ලබති මහා පරිවාරෝ හෝති මහා සෝන්ති පරිවාරා භික්ඛු භික්ඛුණියෝ උපාසකා උපාසිකායෝ දේවා මනුෂ්‍යා සුදානාගා ගන්ධබ්බ මේ මහා පුරුෂ ලක්ෂණය ඇතුළු මේ ලෝතුරා බුදුනාන නුවහතර ලැබෙන ආනිසංසයේ මහා පිරිවර සම්පත්තිය ලැබෙන භික්ඛු භික්ඛුණී උපාසක උපාසිකා දිව්‍ය මනුෂ්‍ය අසුරනාග ගාම් දරුවා ආදී මේ අනේක විද පරිත සම්පත්තියක් මේ භාග්‍යවතුන් වහන්සේ ලැබෙනවා අද දවස දක්වා මාතේ භාග්‍යවතුන් වහන්සේගේ පිරිවැර සම්පත්තියේ සිටින්නේ මේ මහා පුරුෂ ලක්ෂණේ ලක්ෂණානිසංස වශයෙන් බව මනාවත හැදිති වේ. මෙම ජාති ජාතියක් පාසා දෙවියන් සහිත ලෝකයාටම අබේදානයේ දීමේ එවාගේම ආරක්ෂා සංවිධාන සැලසීමේ සපරිවාරව දන් සින්කම් පැවැත්වීමේ පාරමී පුරා චක්‍ර ලක්ෂණයේ සහිත ලොව පහළ මේ ලෝතුරා බුදු වේ වදාළේ ඒ කරුවත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපේ নমස්කාර පූජා වේවා. ඒ භාග්‍යවතුන් වහන්සේගේ සරණ පීඨා ආශිර්වාද අප සමත සමකල්යම සැලසේවා. අපට නිවන් දක්නා ජාති දක්වාම සීල සතුන්ට අභය දීමටත් සපරිවාරව ධම්පින්කම් පවත්වමින් නිවන් මඟ සුවසෙයා ගන්නට වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරමි. තුන්වෙනි මහා පුරුෂ ලක්ෂණය ආයත පන්නේ ත්‍රිගංගුලේ බ්‍රහ්මොද්දු ගත්ත කියන කරුණු තුනකින් සඳහන් කරන්න තියෙනවා යම් කිසිවේ තථාගතෝ පුරිමං ජාතින් පුරිමං භවං පුරිමං නිසේතං උබ්බේ මනුස්ස භූතෝ සමානෝ පානාති පාතං පාය පානාති පාතා පතිවිරතෝ හෝති නීත දන්දෝ නීත සත්ත්වෝ ලග්ගිය දාපන්නෝ සබ්බ පාන භූත හිතාමුකම් තේ විහාති මහා බෝධිසත්වයන් වහන්සේ පාරමී පුරන අවස්ථාවල අනන්ත ධාතුවල අසංකේය ධාතුවල ප්‍රාණඝාතයෙන් වැළකුණා ප්‍රාණඝාතය ආදීනව තේරෙන්නේ නැහැ ප්‍රාණඝාතයෙන් වැළකීලා ප්‍රාණඝාතයට ගන්න අවි ආයුධ දඩු මුගුරු සියල්ල මත්තර දැම්ම නීත දඬෝ නාසේ දඬුවම් මත්තරිය නීත සත්ත්ව අව්‍යාව දත්තරිය ලංකී ප්‍රාණඝාත කිරීම ප්‍රතිසීම ලද්දිත වුණා දයාපන්න සියලුම සතුන් වෙත බොහෝම කාරුණිකව සම්බපාන භූත හිතාන් සම්පේධාති සියලුම ප්‍රාණීන්ට භූතයන්ට හිත අනුකම්පා ඇති උන්වහන්සේ වාසය කරයි එක જાතියක් නෙමෙයි જાති කීයක් නෙමෙයි જાති දහසක් නෙමෙයි අනන්ත අපරිමාණ જાතිවලදී මේ මහා බෝධිසත්වයන් වහන්සේ ප්‍රාණ ඝාතයෙන් වැළකුණා පානාතිපාතා වේරමණී සික්ඛාපදේ ජීවිත පරිත්‍යාගයෙන් වහන්සේ ආරක්ෂා කළා අනන්ත ජාතිවල උන්වහන්සේ මේ ප්‍රාණඝාතයෙන් වැළකී සීල සතුන් අභිජීමේ ආනිසංස වශයෙන් බුදු වෙන ආත්ම දක්වාම දෙවොලව සැපවින්ද මනුෂ්‍ය ආත්මාවයේ සම්මිතන මේ මහා පුරුෂ ලක්ෂණ තුනක් ලැබුවා ආයත පන්නේක හෝතේ දීගම් මුලේක බ්‍රහ්මොද්ගතෝතේ බාන්දුතුන් වහන්සේගේ ත්‍රිපාදයේ කිසි විලිඟුව අනිකුත් මනුෂ්‍යයන් විලිඟුවට වඩා දිහින් දිහිලා තියෙනවා. ආයතනයේ කියන්නේ ඒ ලක්ෂණයයි. ත්‍රිපාදයේ හතරකට බෙදුවා නම් හතරෙන් එකක් පමණ දිග දිලිමුව දිහිලා තියෙනවා. හරි වස්තරණය කළ පන්දුවක් වගේ. ඒ මේ දිලිමුව දිවි තීසාති හේතුව මහසේ පහදා වදාළ ප්‍රාණඝාතයෙන් වැළකීමේ කුසල බව. දීගංගුලිය කියන්නේ භාග්‍යවතුන් වහන්සේගේ ත්‍රිපාදයේ ත්‍රිහත්ය අනිකුත් මිනිස්යාගේ ඇඟිලි වලට වඩා ඇඟිලි දිගින් තියෙලා තියෙනවා. දීර්ඝ ඇඟිලි ඇති බව මහා පුරුෂ ලක්ෂණය. මුලින් ලොකුවට අගට යන්ත යන්ත අනුක්‍රමයෙන් කිසිමවත් දිවිලා තියෙනවා මනෝක්ලතමේ ඇඟිලි. එයින් ත්‍රිහස්තේ මාපත ඇඟිලි දෙක හැර ඉතිරි ඇඟිලි හතර හතර සමභාවයෙන් තියෙලා තියෙනවා. ත්‍රිපාදයෙන් විභාපහ සමභාවයේ පිළිගන්නේ තියෙනවා. බ්‍රහ්මතු ගත්තෝ කියන්නේ බ්‍රහ්ම රාජයාගේ ශරීරයේම සියලු ශරීරයක් වාග්යතුන් වහන්සේට දීලා තියෙනවා. ධනෙන්වත්, කටියෙන්වත්, ස්කන්ධයෙන්වත් නැමීමක් නැතුව, අදක් නැතුව අතිශයින්ම ඉරුදු වූ රූප කයක් ඒ භාග්‍යතුන් වහන්සේට දීලා තියෙනවා. මේකට කියනවා බ්‍රහ්මුජ්ජ ගාත්‍ර ලක්ෂණය කියලා. ඒ දීර්ඝ හිලුඹ ඇති බව, දීර්ඝ අඟුල ඇති බව, බ්‍රහ්මයාගේ ශරීරය වෙන ඉරුදු ශරීරය ඇති බව කියනවා. මේ මහා පුරුෂ ලක්ෂණ තුනම ප්‍රාණඝාතයෙන් වැළකූ වැළකුණා වූ කුසල බලයෙන් ලැබුණු බව මේ සූත්‍ර දේශනාවේ පහදා වදාළා. ඉමේහි ලක්ෂණේ සමන්නාගතෝ සත්‍යාගාරං අධ්‍යාවතති සාදාවෝ පිටක්කවත්. සාදා සමානෝ කිං ලබති දීඝායුකෝ හෝති තිරස්සිතකෝ දීඝමායුම් පාලේති නසක්ඛා තේනති අන්තරා ජීවිතා හෝරෝපේතුං පච්චක්තිතේන පච්චාමිතේන මනස භූතේ චක්‍රවර්ත රජු වනාන දීර්ඝාස වින්දනය කරන බොහෝ කාලයක් ජීවිතේ රැකෙන සමන්ත නියමිත අවශ්‍ය දෙලෙන තුරු පතමිතුරු කිසි මිනිසෙකු විසින්වත් ජීවිත හානි කරන්න බැරි ශක්තියක් චක්‍රවර්ත රජු කෙනෙකුට මේ නිසා ලැබෙනවා බුද්ධෝ සමානෝ පින් ලැබති දීර්ඝායුකෝ හෝති චිරක් සුඛෝ දීර්ඝමායුම් පාලේති නසක්කාතේන අන්තර අන්තරා ජීවිතා භෝරෝපේසුන් සමනේනවා බ්‍රාහ්මනේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මනාවා සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මේ ලක්ෂණානුසංසයෙන් දීර්ඝාවත ලැබෙනවා දීර්ඝ කාලයක් ජීවත් වෙනවා ඒ තමන් වහන්සේට නියමිත ආස්වාදයේ දෙවෙනතුරු ශ්‍රමණ බ්‍රාහ්මණ දිව්‍ය මනුෂ්‍ය බ්‍රහ්මාදී කිසිම කෙනෙකු විසින් ජීවිත හානියක් කරන්න උන්වහන්සේට පුළුවන්කමක් වන්නේ නැහැ. අපේ භාග්‍යවතුන් වහන්සේගේ ජීවිතේ නැති කරන්ට දෙව්දත්තරුන් ඉදිකුළු පවෙන් ගල් පෙරළුවා, නාලාගිරියතා යෙදුවා, දුනු වහයන් තිස් එක් දිනෙක මෙහෙ යෙව්වා. මේකකින් වාත්තේ තථාගතයන් වහන්සේගේ ජීවිතේ හානියක් කරන්න බැරුව. මේ විදිහට නියමිත ආවක ගෙවෙන තුරු අපරක ජීවිතයකට පත් නොකළ නොහැකි ශක්ති විශේෂයක් මේ ලක්ෂණ තුනෙන් ලැබී ඇති බව මේ සූත්‍රයෙන් දේශනා කොට වදාළා. දීර්ඝ කාලයක් ප්‍රාණවදයෙන් වැළකී ප්‍රාණඝාතයෙන් වැළකී සීලසත්වන්ට අභය දුන්න ඒ මහෝත්තමයන් වහන්සේ බුදු වෙනා ස්වභාවයේ මේ මහා පුරුෂ ලක්ෂණ තුනක් ලැබුවා ඒ ලක්ෂණාංශ වශයෙන් දීර්ඝව පිළිඳිනේ කළා සියක් අවුරුදු ආයුෂ ඇති කාලයේ ආවිනික ධර්මතාවක් වශයෙන් ඒ කීයක් සියක් අවුරුදු වලින් පහෙන් හතර ගුණයක් ඒ භාග්‍යවතුන් වහන්සේ ආශිර්වාදිනේ කළා. එදිනෙත් 45 අවුරුද්දක් තරම් කෙටි කාලයක් ඇතුළත සීමිතා සංඛ්‍යාවක් සත්‍යයන් අමා මහ නිවන් පුරයට පමුණවන්නේ භාග්‍යවතුන් වහන්සේට පුළුවන්. දීර්ඝ කාලයක් මුළුල්ලේ ප්‍රාණඝාතයෙන් වැළකී සිළු සතුන්ට අභය දුන්නා වූ දීර්ඝ විරිමු දීර්ඝ අංගුලි බ්‍රහ්මුද්ගාත්‍ර මහා පුරුෂ ලක්ෂණ ඇත්තා වූ ඒ දස බගධාරී සරුවක් සම්මා සම්බුදුරජාණන් වහන්සේට සමසවි අපේ নমස්කාර පූජා වේවා ඒ භාග්‍යතුන් වහන්සේට අපේ ජීවිතේම පරිත්‍යාග වේවා අපට නිවන් දකිනාතුරු ප්‍රාණ ඝාතයෙන් වැළකී සීල සතුන්ට අධය දෙමි මේ කාන්ත නිවන් මඟ ගමන් කරගන්ට ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු යම් දුක්ඛේ තථාගතෝ කුරු මංජාතින් කුරු මං භවං කුරුමන්විතේ සම්පුබ්බේ මනුෂ්‍ය භූතෝ සමානෝ දාසා හෝති අනුසානං රතිසානං පහදනීයානං බෝධනීයානං සායනීයානං වේමීයානං පානානං භාග්‍යවතුන් වහන්සේ කුදුම ජාතිවල කුදුම භාවවල කුදුම පාසස්ථානවල මනුෂ්‍යාට භාවවලදී ප්‍රණීත වූ සතවත් වූ කාර්ය භෝග්‍ය සායනීය වේයනීය පාන කියන මේ අනේක විද ආහාර පාන වර්ග දන්දුන බුද්ධ ශාසනවල භික්ෂු භික්ෂුණී එවාගෙම බුදු පසේ බුදු මහරහත් කුමන්ටත් දුගී ළඟ යාතකාදීන්ටත් අනේක විද සත්‍යයන්ටත් මේ ප්‍රණීත ධම්පින්කම් වහන්සේ පැවැත්වුවා. ආදි භෝජ්‍ය ආදි වශයෙන් තියෙන ප්‍රණීත ආහාර පාන උන්වහන්සේ අනේක ධාතුවල දන් දීලා තියෙනවා. ඒ දන් දුන්නා වූ දාන වස්තුව ප්‍රණීත දාන වස්තු උපමා කරන්ට වස්තුවක් මේ ලෝක ධාතයක් වෙන නැහැ ඒතරම් දීර්ඝ කාලයක් උන්වහන්සේ ප්‍රණීත ලෙස ධම් පින්කම් පැවැත්වුවා ඒ කුසල බලයෙන් ආදිසලවර දෙවොල්ලව උපන්න මනුෂ්‍යා ස්වභාවයට පැමිණි තැන මේ සත්පුරුෂදතා මහා පුරුෂ ලක්ෂණය උන්වහන්සේ ප්‍රතිලාභ කළා සත්ත්ව උස්සදාහන්ති උබෝසු සත්‍ය සුත්තදාහං සුබ්බෝතු පාදකලේ සුත්තදාහං සුබ්බෝතු අන්තකෝටේතු සුත්තදාහන්තේ ඛණ්ඩේ උත්තදෝ භාග්‍යවතුන් වහන්සේගේ පිටියතු දෙක පිටිකතු දෙක දෙවරහිත ස්කන්ධය කියන නිස්සාන හතේ අස්ති නහාරු නොපෙනෙන හැටියට මනෝක්ලේශ මාංශ ධාතුන් පිරී පවතින. මේ මනෝක්ලේශ මාංශ ධාතුන් පිරී පවත්න ලක්ෂණයට කියනවා සත්සුත්තදතා මහා පුරුෂ ලක්ෂණය. මේ මහා පුරුෂ ලක්ෂණය ලබන්ට හේතුව දීර්ඝ කාලයක් ප්‍රණීත ලෙස ධම්පින්කම් කරැස්වි. මේ ආනිසංස වශයෙන් රාජා සමානෝ කින් ලබතේ ලාභී හෝති පඤ්ඤානං රතිකානං භාදනීයානං භෝජනීයානං සායනීයානං ලේනීයානං පානං චක්කුති රජෝනානං ප්‍රණීත වූ කාර්ය භෝජ්‍ය සායනීය ලේනීය පාන වර්ග අනන්ත අපරිමාණව ලබයි. බුද්ධව සමානෝ කිං ලබති ලාභී හෝති සමීතාන ගතිකාන කාදනීයානං භෝජනීයානං කායනීයානං දේහනීයානං පානාන භාග්‍යවතුන් වහන්සේට ප්‍රණීත වූ කාද්‍ය භෝජ්‍ය ආදී ආහාර පාන ලබන්ට මේ මහා පුරුෂ ලක්ෂණය පෙරමිණිස්සක් වුණා භාග්‍යවතුන් වහන්සේ දුක්කරක් ක්‍රියා කරන කාලවලදී පවා කලයටයක් කඩල ඇටයක්, මුං ඇටයක්, හාල් ඇටයක් තරම් සුළු දෙයකින් යැපෙන අවස්ථාවලදී පවා දෙවි දේවතාවුන් වහන්සේගේ ඒ ආහාර කොටසට ක්‍රමික අමෘතේ පාතු කර උන්වහන්සේ බුදු වෙන අවස්ථාවේදී සුජාතාව පිළිගන්නෝ සියර පායාසයට දසදහසක් වල දෙවි දේවතාවෝ ජීව ලෝකවල ඇති ක්‍රමික ඕජත එකතු කළ බව සඳහන් වේ. වහන්සේ වළඳන සෑම භක්තියක් පාසාම මේ විදිහට දිව්‍යමය ඕජස් සමා ලබන්ට මේ පින හේතු වාසනා වුණා. සතලිස්සස් අවුරුද්දක් පුණුන්නේ ප්‍රණීත ලෙසම පින්න පාතය ලබත් උන්වහන්සේ ලැබුණා. ඇතැම් විට පුණ්‍යාදාසී පිළිගන්නු ලුණුත් නැති කුඩු රොටියට උන්වහන්සේට දිව්‍යමය රසය ඇති වාගන්ත අවස්ථාව ලැබුණා. ඒ අනේක ජාති සත්‍ය සාම්ප්‍රදායන්දී බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා ප්‍රතිල්වත් ගුණවත් කිසිමන්ත බුද්ධිමගේ ආශිර්වාදයෙන් තිරසංගත සතුන්ට පවා ප්‍රණීතලතුන් වහන්සේ දම් දීම නිසා මේ ලක්ෂණානුසාරය ලැබුවා කියන එක මේ දේශනාවේ සඳහන් වෙනවා. අනේක ජාති සත්‍යාශ්‍රයන්දී ප්‍රණීත ලෙස දාන පාරමිතාව කිරීමෙන් මේ සත්‍තුසුදුතා මහා පුරුෂ ධර්මයේ ලබාගත් ඒ දස බලධාරී සරුවක් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපට සරණයි සිටියි. උනාස අනුගමනය කරමින් අපටත් නිවන් දකින්නතුරු ප්‍රණීත ලෙස ධම්පින්කම් පවත්වමින් ඒ සාන්ති ලක්ෂණ නිර්වාණ ධාතු වාන්දගත ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. යම් පිච්චේ සතාවතෝ කුරිමං ජාතිං කුරිමං භවං කුරිමං හිතේ සම්පුබ්බේ මනුස්ස භූතෝ සමානෝ බහුජනං සංඝාකෝ අහෝති දානේන දෙයවජ්ජේන අත්චර්යාය සමානත්තතාය භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පාරමී පුරන අනන්ත ජාතිවලදී මහා ජනතාවට සතර සංග්‍රහවත්වකින් අනේක ආකාරයෙන් සංග්‍රහ කළා. දානෙන දෙවියන්ගේ අත්චර්යාය සමානත්තතාය දානෙන් සංග්‍රහ කළා. ප්‍රේවචනෙන් සංග්‍රහ කළා අර්ථචර්යාවෙන් සංග්‍රහ කළා සමානාත්මතාවෙන් සංග්‍රහ කළා. ඇතම් කෙනෙකුට ප්‍රේවචනේවත් අර්ථචර්යාවත් සමානාත්මතාවත් අවශ්‍ය වන්නේ දානය අවශ්‍ය වෙනවා. ඒකේ දානියම අවශ්‍ය සත්‍යයන්ට දානය පරිත්‍යාග කළා. අතම් කෙනෙකුට දානය අවශ්‍ය වන්නේ ප්‍රියවචන මාත්‍රය ඇති වෙනවා. එවන්නන්ට ප්‍රියවචනේ මෛත්‍රී පූර්වාංගම ප්‍රියවචන උන්වහන්සේ පරිත්‍යාග කරනවා. ප්‍රියවචනේ සංග්‍රහ කරනවා. අතම් කෙනෙකුට දානයවත් ප්‍රියවචනයවත් අවශ්‍ය වන්නේ වැඩ හැසිරීම අවශ්‍ය වෙනවා. එලන්නන්ට උන්වහන්සේ මෙලව පරලෝ වැඩ හැසිරෙන මඟ පහදා දෙමින් අර්ථකාරියාවේ හැසිරෙනවා. ඇතැම් අයට ඒ කිසිවක් අවශ්‍ය නැහැ සමානව ජීවත් වීම අවශ්‍ය දෙනවා. එලන්නන්ට සමානාත්මතාව කියන මේ සංග්‍රහවත් වේ සංග්‍රහ කළා. අනන්ත ජාතිවල උන්වහන්සේ දන් දීමෙන් දානමය අර්ථකාරියා දානමය සංග්‍රහවත් වුණා. එවැගේම ප්‍රිය වචන කතා කිරීමෙන් දෙවියන් දෙකින් අර්ථකාරියාවක් මෙලොව පරලොව දිනුව සඳහා වැඩ සිටීමේ ඒ අර්ථ කාර්යාවක් ඊළඟට ඇතිතනක් නැතිතනක් සමාගයේ සමාන පැවතුම් ඇති කර ගැනීමෙන් සමානාත්මතාවයක් කියන මේ සතර සංග්‍රහවත් වූ මුදුන් තමයි. කෝටි ගණන් අසංඛ්‍ය ගණන් ජාතිවලදී සද බවට, සිටු බවට, සේනාපති බවට, නැති යමති බවට තවත් කර්තයන්ට පත් වූ හැම වාරයකදීම මේ මහා බෝධිසත්වයන් වහන්සේ මේ සතර සංග්‍රහවත්වයෙන් ජනතාවට රංජනය කළා සිත් පැහැදිලි. මේ විදිහට සතර සංග්‍රහවත්ව සිදු කළ බවට සාධකයක් වශයෙන් ඉමානි ද්වේ මහා පුරුෂ ලක්ෂණානි ප්‍රතිලබන. මුදු කරුණාත් පාදෝස හෝතේ ජාලහත් පාදෝස උන්වහන්සේ දෙව්ලොවෙන් සුඛෝ මේ මිනිස් ලෝකේ සමිනි තනදී මේ මහා පුරුෂ ලක්ෂණ දෙකක් පහළ වුණා සතර සංග්‍රහ වස්තුවට සාධකයක් වශයෙන් මුරුදු මොලොක් අතුල්පතුල් නැති බව සහ ජාල ලක්ෂණ අතුල්පතුල් නැති බව කියන මහා පුරුෂ ලක්ෂණ දෙක ලැබෙනවා. බාම්බියතුන් වහන්සේගේ ත්‍රිහත්යක් දීපාදයක් කියන මේ අතුල්පතුල් ඒ මොහොතේ උපන්න කුඩා දරුවෙකුගේ අතුල්පතුල් මෙන් අතිශයින්ම මුරුදු මොලොක් භාවයෙන් පිළිබඳ තියෙනවා. ගිතෙල් මණ්ඩලයෙන් නැත්නම් ක්‍රමික ගිතෙලකින් දෙස් කරන ලද දහසක් වරක් සලෝ කුළුම් පෙදක් නේ ඒ භාග්‍යතුන් වහන්සේගේ ත්‍රිහත් යුග්මය ත්‍රිපාද යුග්මය අතිශයින්ම මු르දුව මොලොක්ව පවතින. ජාල ලක්ෂණතාව කියන්නේ දක්ෂ දියන වඩුවක විසින් ජල් කවුල්වා සකස් කරානක මත්තමක ජනල් කූර පිහිටවන්න වාගේ භාග්‍යතුන් වහන්සේගේ ත්‍රිහත්ගේ ඇඟිලි හතර හතර සම මස්තමට පිහිටා තියෙනවා ත්‍රිපාදයේ ඇඟිලි පහ පහ සම මස්තමට දිගින් පිහිටලා තියෙනවා මේ මනෝක්ලිත පිහිටියා වූ ඇඟිලි ඇති බව කියනවා ජාර ලක්ෂණ අතුල්පතුන් ඇති බව කියනවා මේ ලක්ෂණ දෙක පහළ වුණේ අර දීර්ඝ සංසාරයේදී සතර සංග්‍රහවත්යෙන් ලෝකයාට සංග්‍රහ කළ බවට සාධක වශයෙන් මේ ලක්ෂණානුකම්පිත වශයෙන් සඳහන් කරනවා සුසංගේත පරිජනෝ හෝති සුසංගේතා සෝන්ති වික්ඛු වික්ඛුනියෝ උපාසකා උපාසිකායෝ දේවාමනිකා අතුරානාගා ගන්ධබ්බා භාග්‍යවතුන් වහන්සේගේ පරිවාර සම්පස්සිය මනාව සංග්‍රහ ලබන පිරිසක් බාටපත් වෙනා මේ ලක්ෂණ දෙක ඇති බැවින් අතිශයින්ම සක්ත වර්ණයෙන් බබලන්නා වූ අතුල් කතුල් ඇති බවක් එවැගේම ජාල ලක්ෂණ අතුල් කතුල් ඇති බවක් මුරුදු මොලොක් අතුල් පතුල් ඇති බවක් කියන මේ මහා පුරුෂ ලක්ෂණ දෙක නිසා උන්වහන්සේගෙන් විත්තු විත්තුනි උපාසක උපාසිකා සුවණක් පිළිතම ආනුකේන ධර්මයේ සංග්‍රහ ලැබි. ජීවී මනුෂ්‍ය ආදී වශයෙන් සිටින සීලම ශ්‍රාවකයෝ බෞද්ධ ශ්‍රාවකයෝ තථාගතයන් වහන්සේගෙන් ධර්මාමිත සංග්‍රහ ලැබෙන. අද දවස දක්වාම බුද්ධ ශාසනය පැවිදින සෑම භික්ෂුන් වහන්සේ නමක්ම සදහත්යන්ගේ සූපතේ ලබන්නේ භාග්‍යතුන් වහන්සේගේ මේ මහා පුරුෂ ලක්ෂණ හේතු. එවැගේම සිවණක් පිරිතමක් දෙවියන් රත්නයෙන්ොත් ඒ භාග්‍යවතුන් වහන්සේගේ මధుර මනෝහර වූ සද්ධර්ම දේශනාව ලබමින් ඒ ධර්ම සංග්‍රහ වින්දනය කරයි. මේ විදිහට ධර්මානුක සංග්‍රහ ලැබීමට ලබන පිරිසක් ඇති බවට සාධකයක් මේ මහා පුරුෂ ලක්ෂණ දෙකයි. කොට දීර්ඝ කාලයක් මුළුල්ලේ සතර සංග්‍රහවස්යෙන් ලෝකයාට වැඩසැලසු බුදු වෙන ආභාවයේදී මේ ඥාන ලක්ෂණ සහ මුරුදු මුලක් අතුල්පතුල් ඇති බවකින මහා කුරුස ලක්ෂණ ලාභී වූ දෙවියන්ට දේවතා දෙවියෙක් යනි වූ බ්‍රහ්මයන්ට බ්‍රහ්මයේ යනි වූ මාර්ග පරාජය කළා වූ දසබලධාරී බ්‍රහ්මා තම බුදුරජාණන් වහන්සේට තම කල්ය අපේ නමස්කාර පූජා වේවා ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක බාටපත් වූ අපට නිවන් ලක්නා තුරු සතර සංග්‍රහවත් නිරෝධයට ගඩ සලසා ප්‍රාර්ථනීය බෝධියෙන් සාන්ත නිවන් සුවන් සුගින්ත වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරමි. මෙතෙකින් අප විසින් ශස්පත් කර ගන්නා ලද නිර්වාණගාමිනී කුසල සම්භාරය තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද මූලයේහි බුද්ධ පූජාවක් වේවා. නවලෝතුරා ධර්ම ධාතු ඉදිරියේ ධර්ම පූජාවක් වේවා. ආර්ය සංඝ රත්නයේ ඉදිරියේ සංඝගත පූජාවක් වේවා. කල්යාණ මිත්‍ර ගුරුතුමන්ගේ දෙපා මුල ගුරු පූජාවක් වේවා. සම්මා සම්බුද්ධ ශාසන චිරස්ථිතිය පිණිස ධර්ම බලයක් වේවා. අප සෑම දිනාට මේ කුසලානිසංස බලයෙන් මෙලව ජීවුනුව, පරලෝ සුගතිය සාන්ත නිවන දක්වා අසලක් නෑර යා ගැනීමට ධර්ම ශක්තිය වැඩේවා අවසන් වරට අපට දෙවියන් සහිත සමස්ත ලෝක සත්‍යයට මෙලව ජයගෙන පරලොව ජයගෙන සසර ජයගෙන කෙලසුන් ජයගෙන ආත්මය ජයගෙන අපරාජිතව බුදු පසේ බුදු මහරහතුන් වහන්සේ නිවී සැනසී වදාළ අග්‍ර අමා මහ නිවන් සුව සාක්ෂාත් කර ගැනීම පිණිස හේතු වාසනා වේවා කියා අපි ප්‍රාර්ථනා සබමු ආකාශත්ථා ච බුම්මත්ථා දේවානාගා මහිද්దికා පුඤ්ඤං සං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාශත්ථා ච බුම්මත්ථා දේවානාගා මහිද්దికා පුඤ්ඤං සං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකේ ධර්ම ශ්‍රවණී කිරීමේ කුසලානි සංස බලයෙන් සමට දෙලව ජයගෙන පැතුූ බෝධීන් අග්‍ර අමා මහ නිවන් සුවත් වේවා Thank you. අනුරාධපුර ධර්මානුශාසනා පැවැත් වූ දේශක ආනන්ද වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ